සාදානන් මේ හැම දිනකටම ප්‍රයෝජනක් ප්‍රයෝජනයක් ගත හැකි වන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්මය අහනකොට මේ කණුනාල අනුකණින් පිටකවලා ඉඳන්නේ වැඩක් නෑ. ඔබලා කියන ධර්මයේ ධාර්මණය කරගන්නට ඕන පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මේ ධර්මයේ කරගත් ධර්මයේ සමාජයේම නුවණක් බවට සමාජයේම අවබෝධයක් බවට පත් කරගන්නට ඕන. ඒ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට ඔතන කොටස් තුනක් තියෙනවා. අහන ඊට පස්සේ මේකේ අර්ථය සමානම සමාධියම අවබෝධය තුළින් දැනගන්නවා. ඒක භාවනා කරන අත්දකිනවා. මේ ආකාරයෙන් තුනේ හරියට මේ කියන ධර්මයේ අනුව පිළිපැද්දොත් ඒ ආකාරයෙන් තමයි අත්දකින්න පුළුවන් වෙන ඒක තුනේ කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් කියලා දෙනවා. මේ නිවන් ලැබීමට නම් අපේක්ෂාවෙන් කලේතුවන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කරන්නට හැකියාවක් නැහැ. සමතේ වශයෙන් සිටී සමත වශයෙන් සිටේ එකම භාවයක් නැත්නම් මොකද සිටේ එකම නැත්නම් ඒකම එකම සිටකින් දැකේ හැකි ධර්ම විශ්ලේෂණ සිටකින් දකින්නට පුළුවන්කමක් නැහැ ඒ නිසා බුදුහාම දෝලපන සමාහිත උදිකේ වික්‍රයතර බුද්ධම් ප්‍රදානාදී කියලා සමාධිම සිතක් කෙනෙක් තමයි ඇත්ත ඇති සැකෙන් දකින්නේ මේ ඇත්ත ඇති සැකෙන් දැකීමෙන් තමයි නිවන් දකින්නේ චින්තයතාවෝ සම්පජානාති කියනකොට ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්‍යංගම මේක තමයි රූපය මේ රූප සමුදය තියෙන මේ රූපය නැති වෙන මේ විදිහට වේදනා වේදනා සම්බේධ වේදනා සංයුති සංඥාත සංඥා සම්බේධ සංඥා සංගම ඉති සංඛාරයිත් සංඛාරං සම්බේධ සංඛාරං නම් සංගම ඉති විඥාන ඒක විඥාන සම්බේධ විඥාන සංඥා කියලා මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පාඩයි පංචස්කන්ධය කියන්නේ මේ පංචස්කන්ධය දැසියුතේ ඒ පංචස්කන්ධය සමුදය දතියසෙන් ඒ පංචස්කන්ධයේ නිරෝධය දතියසෙන් නැති යාම දතියසෙන් මේ අර යථාභූතම් ප්‍රඥාන්ති ඇත්තටදී ඇති හැටියෙන් දකින්න ඕන මොකක්ද කියන කාරණාවට බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවකදී කියපු දේශනා පාඩයක් අපි ඉදිරිපත් කළේ. ඒ යථාභූතම් ප්‍රඥාන්ති කියන්නේ ඕක විතරක් නෙවෙයි ලෝක අවස්ථාවල බුදුහාමුදුරුවෝ විද්‍යාකාරයෙන් විවිධ අවස්ථාවලදී විවිධ කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී දන් දුක්ඛන්ති යථාභූතම් ප්‍රඥාන්ති දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය සංග ප්‍රයෝගෝ තියෙන. නැත්නම් සම්පජානාති ආදී වශයෙන් දක්වලා තිබෙනවා. මේක දුක, මේ දුක ඇතිවීමේ හේතුව, මේ දුක සංනිරෝධය, මේ දුක නිරෝධගාමී ප්‍රතිපදාව ආදී වශයෙන් දකින්න තියෙනවා. එතකොට නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනාගේ සිත තුළ සමාධියක් තියෙන තෝරන ඒ සමාධිය තුළින් ඇත්ත ඇතිශකයෙන් දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන. නැත්නම් නිවන්න බෑ. ඇත්ත ඇතිශකයෙන් දකින්නේ කොහොමද? අපි දා රූපේ කියලා හිතමු. බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දක්වන තියෙනවා ඉදදික්කේ දෙකෝ රූපං අභිනන්දති අභිවන්දති අජෝසාය චිත්තති සම්මහරෝ තමන්ගේ රූපස්කන්ධය අරගෙන රූපස්කන්ධය කියවහම එයාට තියෙන තමන්ගේ අග කියලා ගන්නකොට හරියයි ඒ රූපස්කන්ධය අරගෙන අභිනන්දති අභිවන්දති අජෝසාය චිත්තති ඒක ආස්වාද කරනවා අභිනන්දනය කරනවා ඒක හොඳයි ලක්ෂණයි රෝමන් කරුණයි ආදී විසින් අභිවදති අජෝසාය චිත්තති රූපේ දැක්කගෙන දීලගෙන තිබෙනවා ඒ කියන්නේ දැන් අර දැනි හැදීකට වැටෙන ඇඹලෙක් කියලා අපි සිංහල කතාවක් කියන ඒ වගේ රූපේ ගෙලගෙන දැසගෙන තියෙනවා. දැන් ඔය සමහර කෙනෙක් කරන ආකාර තමයි බුදුරජාණන් වහන්සේ කියනවා කරන්නේ. රූපන් අභිනන්දති අභිවදිත අජෝසාතිත. තස්ස රූපන් අභිනන්දතෝ අභිවදිතෝ අජෝසාතිතෝ ඉත්‍යාකාරයෙන් සමන්ගේ රූපේ හෝ බාහිර රූප. රූප කියවහම පණ නැති පණ නැති ඔක්කොම රූප. ඇහැට තියෙන දේවල්. කනට දැනෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ මේ ඔක්කොම රූප. මේ රූප කියනකොට එකපාරට පටු කල්පනාකින් බහැලා තීරණය කරන්නට එපා. ඇහැට පේන දර්ශන විතරයි රූප කියන්නේ. කනට දැනෙන ශබ්දත් රූප, නාසයට දැනෙන ගඳ සුවඳක් රූප, දිවට දැනෙන රසස් රූප, කායට දැනෙන විවිධ ස්පර්ශස් රූප. එතකොට මේ කොටස් පහටමයි රූප කියන වචනේ යොදාගන්නේ. එතකොට මේවා අභිනන්ද කියන වචනයක් යොදාගන්නේ. ඒක මේවා අභිනන්දනය කරනවා. හොඳයි හොඳයි කියලා කියනවා. ඒවම දිලගෙන බැසගෙන මේකම නිවක් නෙවෙලා සිටින ඒ රූපේම උපාදාන කරගෙන සිටිනවා. එතකොට තස්ස ධන රූපන් අභිනන්දසෝ අභිනන්දසෝ වඩ්ඩෝසා චිත්තසෝ ඒ ආකාරයෙන් මේ විදිහට කටයුතු කරන විට උප්පජ්ජති නන්දි එවැනි සංස්කාරයේ සිට තුළ නන්දියක් ඇති වෙනවා. නන්දිය කියන්නේ ප්‍රීතිය සහිත ආසාවක්. ඒ කියන්නේ සතුටෙන් මිශ්‍ර වෙච්ච සංකල්ප වෙච්ච ආසාවකට කියනවා නන්දිය කියලා අපි බුදුහාමුදුරේ වචන තමයි පාවිච්චි කරන්නේ. ඒකට රූපය අභිනන්දනය කරනකොට ආස්වාද කරනකොට ඒක දැසගෙන දිලගෙන සිටිනකොට උප්පජ්ජති නන්දේ නන්දයක් උපදිනවා සතුට වෙච්ච ආසාවක් ඇති වෙනවා. සත්‍ය පාදානම් පත්‍ය බහෝ එතකොට මේ නන්දේ ඇති වුණාට පස්සේ ඒ කියන්නේ මේ රූපේ පිළිබඳ නන්දේ ඇති වුණාට පස්සේ ඒක කඩපාඩන ඒකම උපාදානයක් බවට පත් වෙනවා සිතින් ඒක කලින් අදලා සස්ස උපාදාන ප්‍රත්‍යබහෝ එසේ උපාදාන කරගත්තාට පස්සේ කර්ම බල රැස් වෙනවා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා කරනවා සිදු කරනවා භවපත්‍ය ධාතේ ධාතිපත්‍ය දරාමන සෝක පරිදේ දුක්ඛ දෝමන සුපාස සම්භවන්ති ඉන්ද්‍රමී තස්ස කේලස්ස දුක්ඛ කන්දස්ස සම්දේ හොති එතකොට මේ ආකාරයෙන් උපාදාන කරලා පස්සේ කර්ම භාවයක් වෙනවා කර්ම භාවයක් වුණාට පස්සේ නැවත ඉදීමක් ඇති වෙනවා ජරා වියාදි මරණ ශෝක පරිදේව දුක් ඔක්කොම ධර්මයන් ඊට පස්සේ නැවත නැවත ඇති වෙනවා මෙන්න මේ ආකාරයෙන් මේ දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය ඇති ඇති නැති නැති වෙනවා දුක්ඛ සමුදය සත්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නැවත නැවත ඒක දීපදී සංසාරේ පුරා ගමන් කරන සිදුවීම මේක මේ රූපේ පිළිබඳ අපි කියන්නේ කොහොමද රූපේ නිසා සංස්කාරයෙන් මිනිස් දික්දස්ස ගන්න. මොකද කොම අවිද්‍යාව නිසා. මේ විදිහටම කියනවා අපි මේක උත්තර කළේ නෑ මේ බුදුහාමුදුරුවෝ කියන පාඩේ විතරයි අපි කියන්නේ. වේදනන විනාද වේදනා අභිවදිතජ්ජෝ සබ්බ වේදනාව හොඳයි දුක්ඛයි කිය ආස්වාද කරන විශේෂයෙන්ම සුඛ වේදනාව ආස්වාද කරන ලෝකපත්‍ය සුඛ වේදනාව සෙන්සන් කටයුතු කරන සුඛ වේදනාව ලබා ගැනීමටම ඔක්කොම දේවල් කරන්නේ මේක හොඳයි මේක සපයි මේක මේ සුඛයි කියලා නම් එහෙම ආස්වාද කරලා වේදනාවෙන් දැසගෙන සිටා එහෙම දැසගෙන සිටින පොද්දේලාට වේදනාව කියන නන්දිය කියන කැටි වෙනවා නන්දිය කියන්නේ සප්පේතික තෘෂ්ණාව දැන් මේ වචන දෙක කිව්වහම මෙයාට තේරෙනවා සත්‍යේතික තෘෂ්ණාවන ප්‍රීතිය සහිත ආශාව කියන්නේ. ඒ සත්‍යේතික තෘෂ්ණාව ඇතිවෙනයි සත්‍යේතික තෘෂ්ණාව තේවන්නේ සාරි නන්දි ඇති වුණාට පස්සේ මේ වේදනාව උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතින් අල්ලනවා. එක්කෝ එක සංහාවෙන් අල්ලනවා. එහෙම නැත්නම් ඒක මානසිකව අල්ලනවා. මේ මම මම මේ වේදනාව මම තමයි මේ විදිහට සැපෙන්නේ ආදී ආකාරවලින්. නැත්නම් දිට්ඨියකින් අල්ලනවා මම මගේ කියන දිට්ඨිය මානෙ කියන එක ආරම්භය. ඒ විදිහට සංහාවකින් හෝ දිට්ඨියකින් හෝ මානෙකින් හරි වෙනත් කවර ආකාරයකින් හරි ඒ ධර්මය උපාදාන කරනවා. ඒ උපාදාන කරාට පස්සේ උපාදාන පත්‍යවව එතන නැවත කර්ම කරනවා. ඉතින් මේ වේදනාව ආස්වාද කරනවා උපාදාන කරනවා දැනත්තා. ඉතින් මේ වේදනාව ලබා ගැනීම සඳහා වේදනාව නැවත නැවත අත්දැකීම සඳහා වේදනාව ඒ සම්බන්ධයෙන් නොයෙක් කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා මේ සෑම කායික මානසික මානසික ක්‍රියාවක් සිදු කිරීමේදීම පසුබසින් ක්‍රියාත්මක වන්නේ චේතනාව සංප්‍රයුක්තව කර්ම සංස්කාර ධර්ම රාශියක් එතකොට මේ චේතනාව සම්බන්ධව කර්ම සංස්කාර ධර්ම වලට අපි යන කර්ම භව කියලා. මේ කර්ම භව මරණ මොහොතේ සිදුපත් වුණා නම් මරණ මරණ අවස්ථාවේදී අන්නේ කර්ම භවයට අනුකූලව නැවත උපදිනා නැවත උපදිනා කියන්නේ නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී විවිධ දුක් ගැට සංකට වලට ඒ සත්‍ය බඳුන් වෙනවා. මේ විදිහට මේ දුක්ඛ සමුදය දුක්ඛ නැවත නැවත පහළ වෙන පහළ වෙන පහළ වෙන යනවා. මෙන්න මේ ආකාරයෙන් සංඥාවක් කියනවා සංඛාර වලට කියනවා විඥාන කියන විශේෂ ස්කන්ධ පහකට කියනවා. ඒ මේ දක්වා මානසිකයේ නොනෑමට බලාපොරොත්තු වෙන කෙනාගේ සිත තුළ සමාධියක් තියෙන්න ඕන. ඒ සමාධිමත් සිතින් ඇත්ත ඇති සිතින් දැකලා තමයි නිවන් ලබන්නේ. මේ ඇත්ත ඇති සිතින් දැකීමේදී එක් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ මේ රූපය මේ රූප සමුදය ආදී වශයෙන් පංචස්කන්ධයන් දකින්න. ඒකයි අපි මේ කියන්නේ. එතකොට කියන්නේ රූපය ආස්වාද කරනවා, ඒ ආස්වාද කරනකොට ඒක හොඳයි හොඳයි කියලා කියනකොට ඒ රූපයම අල්ලාගෙන දඟලනකොට ඒ තුළින් ආනන්දිය සත්‍යයට තෘෂ්ණාවක් ජනිත වෙනවා. ඒ සත්‍යයට තෘෂ්ණාව නිසාම ඒකම උපාදාන භාවය, උපාදානයක් බවට පත් වෙනවා. ඒක නිසා සත්ූපාදානස් පත්‍ය බොහෝම ඒක නිසා මොහු විසින් කර්ම බව කායික මානසික මානසික ක්‍රියා සිදු කරනවා. මේ ක්‍රියාදාම නිසා භවපත්‍ය ආදී නැවත නැවත ඉපදෙනවා. මෙයාට දැන් තේරෙනවද රූපය වේදනාව සංඥාවේ සංඛාරයේ විඥානය කියන මේ කොටස් පහ නිසා මේ ලෝක සත්‍යය නැවත නැවත ඉපදී ඉපදී ගමන් කරන්නේ කොහොමද කියන කාරණා. රූපේ කියන්නේ ශරීරය, වේදනාව කියන්නේ සැප දුක් මඳහත් වේදනා තුනටම කියන එක වචනයක්. සංඥා කියන්නේ හඳුනා ගන්න එකද රූපය හඳුනා ගන්නවා, සද්ද හඳුනා ගන්නවා, බඳ සමදා හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, කායය දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා, මනස නිමිත් සමගන විවිධ ආරම්භණයන් හඳුනා ගන්නවා. හඳුනාගැනීමට සංඥා කියන සංකාර ගැන සිටින විවිධාකාර සිටින අර රූපේ පිළිබඳ සිටින රූප සංකේතනා කියන ශබ්ද පිළිබඳ සිටින ශබ්ද සංකේතනා කියනවා මේ විදිහට ගන්ධ සංකේතනා රස සංකේතනා කායද දැන පොට්ටබ්බ සංකේතනා ධම්ම සංකේතනා මේවට තමයි සංස්කාරය විඥානය දැනීමට ඒ කියන්නේ හැඩ රූපයක් දැක්කම දක් විඥාන කන්නසෝත සබ්දයක් කරනවා සෝත විඥාන මේ විදිහට නාසයට ධනසුන ආපහම ගාන විඥාන දිවට කය සම්මුඛ සංසයක් ගන්නාට පස්සේ ජීවා විඥාන කයට නම් කිසි දෙයක් ආවනාට පස්සේ ගැවුනාට පස්සේ ස්පර්ශනාට පස්සේ ආය විඥාන මනසට යන දෙයක් වුණාට මොන වීම තුනේ මනෝ විඥාන මේ කොටස් පහට තමයි අපි මේ පංච ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේ එක එක ස්කන්ධයක් නිසා නැත්නම් මේ ස්කන්ධ පංචකය නිසා ඒවා අල්ලාගෙන ඒවා බදාගෙන ඒවා ආස්වාද කරගෙන ඒවා මමයි කියලා හිතාන ඒවා මගේ කියලා හිතාගෙන ඒවා උපාදාන කරගෙන කටයුතු කරන තැනෙකුගේ හිත තුළ කෙලෙසින් නම් කර්ම සංස්කාර කර්ම භව රැස්නාදී කර්ම භව තුළින් මේ සංස්කාර ගමන දිගින් දිගට දිගින් දිගට කොහොමනම් කෙලෙසින් නම් ගමන් කරනවාද කියන කාරණාවයි දැන් මේ කියේ මේක මෙයාට තේරෙනවා නම් හොඳයි. එතකොට ඕක කොහොමනම් අපි නිවන් යන්නට නම් තියෙන්නේ මොකද්ද? ඔය රෝදයක් කැඩි කැඩි යන කිකේකී දිගටම යන පැත්ත කියන්නේ. ඒ කියන්නේ සංසාර චක්‍රයේ කැඩි කැඩි යන ආකාරය. ඕක අනිත් පැත්තට කරකෙන්නට ඕන. නිවන් යන්නට ඕන. එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? රූපං නාමිනන්ද දිනාදි වදින අද්දෝසාය පිටති. රූපේ ආස්වාද කරන්නේ අභිනන්දනය කරන්නේ රූපේ ගිලගෙන දැක්කගෙන සිටින්නේ. තමන්ගේ රූපේ බාහිර රූපේ අල්ලලා දීපු රූප කොටස් වලට ඇතුළත් වෙන ඔක්කොම ධර්මකේ. එහෙම අභිනන්දනය කරනකොට කරන්නේ නැතුව ආස්වාද නොකර ඉන්න කෙනාට නන්දයක් උපදින්නේ නැහැ. නන්දයක් උපදින්නේ නැති කෙනාට එතන උපාදානයක් නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධ උපාදාන නිරෝධ නම් කර්ම භවයක් එතන සිදුවන්නේ කර්ම භව නිරෝධ නම් ඒක ඒ දකින ලද රූපාදී අරමුණු තුළින් ඇතිව දික්කන සංස්කාර ගමන දික් ගැසීම නතර වෙනවා ඒ මේ කස්සකේ රස දුක්ඛ සංස්ස නිරෝධෝ හෝති මේ දුකේ කෙලවර සිදුවන්නේ ඒ ආකාරයෙන් මෙතන කියන්නේ නැවත නැවත ඉපදීකදී සංසාරයේ දික් ගැසෙන ආකාරයක් එකසකින් අනිත් පැතින් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරන ආකාරය. එතකොට මේ සංසාරේ දිග්ගැස්සන ආකාරය මේ ඇයිදී ඉදරොල්ලෝට ගියාට පස්සේ ටිකක් සමානමත් වෙලා ඉඳගෙන හරි නිදාගෙන හරි ටිකක් කල්පනා කරන ඉන්දියන් නැත්නම් කල්පනා කරන්න තමන් ඉස්සර ඇහැට දැකපු රූපයක් ගන්න තමන් ගියන් හරි බාහිර රඟක් හරි ගෑණියක් හරි මේක හරි ඕනම දෙයක් හරි වනායට බලන්න ඕනම මේ රූපය අරගෙන මම කොච්චරනම් මේක ආස්වාද කළාද මේක හොඳයි හොඳයි කියලා මම කිව්වද වචන කිව්වේ නැත්නම් ඉතින් හරි හිතුවා ඉතින් විදර්ශන ඥාන චෛත්‍ය ධර්ම ඇදීනවා කියන්නේ වචන පිටකරියා පිටකරීමට හා සමානයි කියන්නේ වාචික ක්‍රියා කියලා අපි වචන පිටකලේ නැත. සිතින් විතක් ඇතිවෙනා නම් ඒ කියන්නේ මේ දකින දකින රූපය නැවත නැවත නැවත නැවත බලන්න අදහසක් පහළ වෙනවා නම් ඒක ඒ රූපේ නැවත නැවත මාසිත පැතිලි පැතිලි යනවා නම් ਵਿਚාරයක් ඇතිවෙනවා නම් අපි කිව්වේ නැත. අපි හිතුණා අනේ මේ රූපය හොඳයි ලස්සනයි ආදී වශයෙන් වචන පිටකලේ නැතිවට කමන්නේ. එතන වාචික සංස්කාර සිද්ධ වෙනවා. ඒක නිසා කල්පනා කරන්න තමන්ගේ අතීතය අනන්තවත් මේ අත්දැකීම් තියෙනවා. මේ අත්දැකීම් පාදක කරනව කල්පනා කරන මම කොහොමද මේ රූපය ආස්වාදකලේ අභිනන්දනය කලේ ඒකක විදකන ප්‍රශ්නගෙන ඒකම අල්ලගෙන දැඟලුවේ කොහොමද සිටින් කියලා බලන්න. ඒ බලනකොට තමන්ට තියෙන මේ රූපේ කෙරේ කොච්චර දුරට ආශාව සහිත සප්පේතික වශයෙන් ඇතිවන තෘෂ්ණාව ජනිත වුණාද? කියන්නේ කොහේ ආශාවකුත් තියෙනවා ඒ ආශාව සම්බන්ධ තෘෂ්ණාවුන් මේ සතුටකුත් ඇතිවලා තියෙනවා මේක තමයි ගන්නේ කියන්නේ මේක මගේ හිතේ කොහොමද ඇති වෙන්නේ මේක ඇති වුණාට පස්සේ මේ රූපේ මම කොයි විදිහටද උපාදාන කරන්නේ එක්කෝ එක මගේ මගේ මගේ පුතා මගේ ගේ මගේ කාර්යක මගේ මහයා මගේ දරුවෝ ඕන විදිහට ඒ විදිහට හොගන්නට පුළුවන් නැත්තම් සංහාරයෙන් එකක් හේන් අල්ලන්නට පුළුවන් නැත්නම් මානෙ මට මේ මේවා දේ මේ මේ විදිහට තියනවා කියලා මානෙන් උපාදාන කරන්නත් කවදාකාරයෙන් උපාදාන කරාට පස්සේ මේ රූපේ නිසා තමයි කොයි තරම් කායික ක්‍රියා කළාද කොයි විදිහට වාචනික ක්‍රියා සිදු කළාද කොයි විදිහට මානසික ක්‍රියාදාමයන් සිදු කළාද කියලා කල්පනා කරනවා. මේ බලනකොට මේ උපාදානයේ තුලින් සමන්ගේ සිදු කළ කර්ම බව කොයි ආකාරයෙන් රැස්වනවද කියන එක තේරෙනවා. තමන්ගේ අත්දැකීම් තියෙන ඕන තරම් මේවා පිළිබඳව. මේක හරියට මේක දකිනකොට ඔන්න දැන් ඉතින් මේ තමන්ට තේරෙනවා මේ උපාදාන නිසා මෙන්න මේ ආකාරයෙන් කර්ම භවවල මගේ සිත තුළ ඇතිවෙනවා. මේකක් කියන මරණ මොහොතේදී මට සිහිපත් වුණොත් වුණානම් වුණොත් කියන්නේ Taman දැන් මේ විදිහට රූපයක් ආස්වාද කරගෙන අභිනන්දනය කරගෙන ඉඳගෙන දැසගෙන අල්ලගෙන ඉතින් මොහේ කායික වාචික ධර්ම ක්‍රියා කරලා කර කර ඉන්නවා. දැන් මේක මරණ මොහොතේ හැම සිහිපත් වෙනවා. තණ්හාව ඇති වුණොත් ඒක කෙනෙක් නිවස්ස වශයෙන්ම ප්‍රේත ලෝකෙට දුක කියලා තමයි ඇති. ගන්නට සිදුවන්නේ. එතකොට ඉන්දියට කුදුල ගම් වෙන්නද පුළුවන් නැත්නම් ඒක වෙනත් ආකාරයකින් යම්පත් විදියට සුපරසුපති ගම් වෙන්නද පුළුවන් අනිත් ආදි වශයෙන් මේක තේරුමක් කරලා තියෙනවා. එතකොට කොයි ආකාරයෙන් හරි නැවත ඉපදීමක් සිදෙනවා. ඉපදෙනකොට ආයෙ ඉපදෙනවා කියන්නේ මේ භවයේ අපි ඉපදෙනේ මනුෂ්‍යද ඉස්සලම ආවට පස්සේ කොයිතරම් දුක් ගැහැට මාස ගණනක් ඉන්නද ඉන්දියතාවේ කොයිතරම් දුක් විඳිනවද ඊට පස්සේ දැනගන්න කොච්චර දුක් විඳිනවද දැන් කොච්චර දුක් විඳිනවද කොච්චර ජරා දුක් විඳිනවද ආදී දුක් අසනීප වෙන දුක් රෝග දුක් කොච්චර වෙනවද? ඒ වගේම ජීවිත උෂ්ණ නැතිවන්ට පොදුන දුක් කොච්චර ඒ වගේම අපේ දේවල් ලැබීම අපේ දේවල් සම්බන්ධ එකතු වීම නැත්නම් පියංගෙන් වෙනීම පිය දේවල් නැතිවීම ආදී දුක් විවිධ දුක් ගැට කණකට කන බොන දුක් සිහිර කැඳි ගන්න දුක් ඇඟපය පවිත්‍ර කරන සෝදා පවිත්‍ර කරන දුක් ආදී විවිධ දුක් ගැහැට මේ දක්වා අපි කොයිතරම් බෙදලා තියෙනවද මේ විදිහට විඳින ලද දුක් ප්‍රමාණය දුක්කොඩ අර මරණ මොහොතේ ඒකාකාරයෙන් රූපේ අභිනන්දනය කිරීමේ තුලින් ඇති වූ කර්ම බලශීපත් කිරීම නිසා නැවත ජනිත කර දෙනවා නේද කියන කාරණාව අවබෝධ කරගන්නවා මෙතන අපි මේ බලන්නේ එකක් දුරට හරිය දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාවෙදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව ඉතා සරල වශයෙන් තේරුම් ගන්නටයි මේ උත්සාහ කරන්නේ. මොකද නිවන් යන්නට බෑ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලිව දකින්න නැතුව. මේක දුකක් කියලා දකින්නට ඕන. මේ දුක්ඛ සමුදය කියලා දකින්නට ඕන. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය කියලා දකිනවා. ඒ තුළින් තමයි දුක්ඛ නිරෝධ සත්‍ය අත්දකින්නේ. ඒකෝ දුක්ඛ නිරෝධ සත්‍ය අත්දකින්නේ නැතුව දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය මාර්ග සත්‍ය ගැන අවබෝධයක් නැතුව ওই නිවන අවබෝධ කරන්න බෑ වෙනස් ආකාරවලින් භාවනා කරලා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක දුක්ඛ සත්‍ය මේක සමුදය සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳව පින්සිල දැනගැනීමක් අවශ්‍ය වෙනවා. සංකෝපණින් දුක්ඛං අරිය සත්‍යම් පරිණියයන් කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ දුක්ඛාරිය සත්‍ය තමාම අවබෝධ කරගන්න ඕනේ. තමාගේම නෙවෙයි. මම දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගත්තේ කියන්නේ මේකට කිසිම වැඩක් නැහැ. බුදුහාමර දුක්ඛාවේ සත්‍ය අවබෝධ කරගත්ත එකෙන් අපට ඇති වැඩක් නෑ. තමන් තමන්ගේ නුවණින් තමන්ගේ දැනපමණින් මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඒ පොත්පත්වල විදිනවා තියෙන්නේ තමන්ගේ සංකාණය තුළ ඇතිවන අවබෝධය තුළයි තියෙන්නේ. එතකොට දුක්ඛ සමුදය සත්‍ය සංකෝපණ නම් දුක්ඛ සමුදය වගේ සත්‍යම් පහතක්ම. ප්‍රහාණය කරන්නට කියනවා. එහෙම ප්‍රහාණය කරන්නට නිවන් යන්නට බෑ. ඒ ප්‍රහාණය කිරීමට පිළිපැදිය යුතු මාර්ගය වඩන්නට වෙනවා. ඒ වගේම තමයි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න ලබන්නේ. එතකොට තමයි දැන් තේරෙනවා මේ විදිහට ඇහැට දැකපු රූපයක් අපි උදාහරණයකට ගන්න කියන්නේ මේ විදිහට මේ රූපයක් නිසා කොයිතරම් දුරට මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණාද කියලා. ඊට පස්සේ කනට ඇහෙන ශබ්දයක් ගන්න. කනට ඇහෙන ශබ්ද ප්‍රිය ශබ්දාලේ අපේ ශබ්දාලේ ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් ප්‍රිය ශබ්දයක් කරනවා නම් මේක කොච්චර ආස්වාද කරලා ඒකට අල්ලගෙන ගඟගෙන දෙයක් වෙන සමාහට නැවත නැවත සමාහිත දාන කරලා ඉන්නේ මහන්. ඒ විදිහට නිදාකාරයෙන් මේ උපාදාන කරන්න පුළුවන්. නැත්නම් නරක ශබ්දයක් වුණා. අපෝ මට මෙහෙම කළා මෙහෙම වේදනය කළා මෙහෙම නින්දා කළා අපහාස කළා පරිභව කළා ආදී වශයෙන් ඒකම අල්ලගෙන දඟලන්නත් පුළුවන්. එතකොට වේදාකාරණ මේ විදිහට ශබ්දය අල්ලා ගැනීම නිසා ශබ්දේම උපාදානයක් බවට පත් වෙනවා. මේ ශබ්දේ උපාදාන බවට පත් වුණාට පස්සේ මේ ශබ්දේ උපාදාන නිසාම නොයෙක් කායික වාචික මානසික කර්ම සංස්කාර රැස් කරනවා. ඒ කර්ම සංස්කාර මරණ මොහොතේ ඉපතරන් නැවත ඉපදීමට හේතු වෙන නැවත ජාති දුක සාරා දුක වියා දුක් මරණ දුක් ආදී අපට අත්දකින්නට සිදු වෙනවා. මේ විදිහට දුක් සමුදය සත්‍ය කනකොලින් ප්‍රාත්මක වෙනවා. ඊළඟට නාමයේ ගන්න නාමයේ දිය ගඳසුවඳ යනවා මේ ගඳසුවඳ උපාදාන කරගෙන ඒවා ආස්වාද කරගෙන නැත්නම් නරක ගඳක් නම් බැනලා ගහගෙන සමහරවිට අල්ලපු ගෙදර බන්ලා ඉන්න තමන්ගේ වත් එක ඇතුළත එහෙම ඉතින් ගෙවල් ලද බව සංසප්පවල වෙන අවස්ථාවදී මේක ආකාරයෙන් ඉතින් ඔය ගඳෙන් අරගෙන ඒක උපාදාන කරගත්තු නිසා මේක ආකාරයෙන් සම්ම සංස්කාරයක් තියෙනවා ඒවා මරණ මොහොතේදී සිහිපත් වෙන නිසා සංස්කාර ගමන දෙක ගැසීමක් කල්පනා කරන්නේ ඊළඟට දිව ගන්න දිවට දැනෙන රස වර්ග. මේවා නම් මිනිස් ලෝක සත්‍යත් අදින්ම උපාදාන කරගෙන තියෙන සත්තු මරමලා ඉරිසන් සත්තු වගේ කන්නේ මැරිච්ච මලකුණු කන්නේ මිනිස් ව්‍යාගන රස කර කර මේවා ඇත්ත වශයෙන්ම දිව සිටින රස නිසා ඒකට ආශා කරපු නිසා ඒවා අල්ලගෙන දඟලලා ඒවා උපාදාන කරන කොච්චර කම්ම බහ රැස් කරනවාද කියලා කල්පනා ගන්න. කායික වශයෙන්, මානසික වශයෙන්, මානසික වශයෙන් ක්‍රියා කරනවා. මේ කර්ම බහ නිසා සංසාරේ කොයි ආකාරයෙන් දිග්ගැස්සනවද? දුක්ඛ සමුදය සත්‍ය කොහොම ක්‍රියාත්මක වෙනවද කියන ඒ කාරණාව තේරුම් ගන්න. මේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද කියලා අහනකොට සතමාන වික්කේ දුක්ඛ සමුදය වික්කේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි ආයම් සංඝා පූර්ණ භාෂා නන්දිදාන සාගත දසරත්‍රාණනේසේ දීලංකම් සංඝා බාතන විවසන්නා එහෙමයි බුදුහාමුදුර බොහෝ විට දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද මානේ දුක්ඛ සමුදය සත්‍ය සංහාව කාම සංහාව භව සංහාව විභව සංහාවයි අන්නවතනාවට දීගිය තන ඇලෙන බැඳෙන සංහාව. ඒ විදිහට ඒක විස්තර කරනවා. අපිම ආයෝගික වශයෙන් මේ දුක්ඛ සමුදය සත්‍යයේ එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය දකින්න. මේක තමයි වැදගත් වන්නේ. එදිනදා ජීවිතයේදී ප්‍රායෝගික වශයෙන් මේ ධර්ම ක්‍රියාත්මක වන ආකාරය දැක්කාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ ප්‍රායෝගික ක්‍රියාදාමයේ සාවකාලික වශයෙන් හරි නතර කරන්නට හිත පිළිසුදු භාවයට පත් කර ගන්න. භාවනාවෙන් අත්දැකපු ඥාන දකින්නට පුළුවන්. මේ විදිහට දුකට වගේම තමයි කය. කයට දැනෙන ස්පර්ශ. මේවට සාමාන්‍ය ලෝක සත්‍ය කුණිතරන් ඇවිල්ලා බැඳිලා ආශා කරලා ගැටිලා ඒකම නිමක්න වෙලා නොයේ දේවල් උපාදාන කරගෙන කොච්චර කර්මයක් කරනවාද කියලා මේ අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා අපි නොකියවට. දෙය කායට දැනෙන විවිධ ස්පර්ශ නිසා නොයේ කාකාරෙන් දුක් ගැටකම් කටු විඳිනවා ඒවා මිනිසුන්ට තේරෙන්නේ නැහැ, සත්‍යයට තේරෙන්නේ නැහැ, දුක් ගැට සංකටම තේරුම් ගන්නේ මිනිස්සු ඒ සත්‍ය සැප ලබා දෙන කරුණන් කියලා. අර සුවාලයක් තියෙන මිනිහට සුවාලේ කහනකොට සැපයි. තුවාලයක් නැති මිනිහෙකුට උතන කහපන්න කෝ කිව්වොත් එහෙනම් ඒ මිනිහා කහන්න ගියොත් එතන තුවාලේ නිය කොතර තුවාලේල දුකක් ඇතිවන්නේ. අර කැසිල්ල තියෙනකන් තුවාලේ තියෙනකන් මේ මිනිහාට කැසිල්ල සැපක් වගේ තේරෙනවා වගේ මේ කායද දැන විඳ විස්පස්සකෙන් ලැබෙන ආස්වාදයන් හොඳයි හොඳයි සුඛයි සුබයි කාදී වශයෙන් අරගෙන දඟලන්නේ තුවාලේ තියෙන කාක්කල් පමණයි තුවාල සෝනාට පස්සේ දුකක් වශයෙන් තියෙන්නේ අනිත් පැයට කොච්චර කිව්වත් තුවාලේ තියෙන මිනිහට කිව්වට ඔක කහන්න එපා නෝ කැහුවහම ඔකම සැපක් නෙවෙයි ඉන්නේ දුකක් ඔය තුවාලේ වන වෙනවා උඩ දුවනවා තව දවස් තව තවත් දරුණු වෙනවා කියලා ඒ මිනිහට තේරෙන්නේ නැහැ මිනිහට කැහුවම මිනිහට සුවයක් දැනෙනවා අනිත් ඒකම මිනිහ ඉතින් කාක්කා තුවාලේ වන කරගන්න මේ වගේ සමායේ ලෝක සත්‍යය කටයුතු කරනවා ප්‍රශ්නේ නොදැක්කම නිසා. නැත්නම් තමන් ඒක දැනගන්නට අවශ්‍යකමක් තමන්ගේ සිතේ නැති නිසා. තමන් මේක කඩින් අල්ලාගෙන ඉන්න දැන් උපාදානය කරලා තියෙන්නේ. උපාදානයේ තියෙන බරපතල වඩ තමයි ඒ උපාදානයට අල්ලාගෙන ඉන්න තැනට බොහෝ විට ඒක අතහරින්නට කැමති නැහැ. හරියට හරියට මේ මේ මැදිස් කල්ලාගත්තු සර්පෙක් වගේ. ඔය මොකක් හරි නයි කල් මොකක් හරි කඩට මැදිස් කල්ලාගත්තු අර නයාට ගැහුවත් මේ මේ කටට හේරගත්තු ඒ ගොදුරු ඌවට හරින්න ගන්න තියෙන කවදාවත්. පුළුවන් නම් ඒක තදින් ඒ වගේ නෙමෙයි උපාදාන ස්වરૂපේ. ඉතින් මම අල්ලගෙන දඟලන පුද්ගලයන්ට මේක අතහරින්න කියන එකක් බොහෝ විට කනට යබුල් වාගේ. ඒවා මිහිරි දේවල් නෙමෙයි. ඉතින් මේ උපාදාන පෙරකු නිසා කර්ම බව කොච්චර රැස්නාද කියලා බලන්න. කායික මානසික මානසික ක්‍රියාදාමයන් නියතයෙන් සිදු කරලා ඒ සෑම ක්‍රියාවක් සිදු කරන විටම කර්ම භවයට සීමා සිදුන මේ කර්ම භව නිසා නැවත නැවත නැවත නැවත ඉදීපදී සංස්කාර දුකම අනුභව කරන්න සිදු වෙනවා. මනසට ඊළඟට බලන්න. මනසින් ලැබෙන අරමුණු විවිධ අරමුණු අතීතයම වෙන්නත් පුළුවන් අතීතේ මට මේක මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම වැරදි කළා මෙහෙම මට මෙහෙම දුෂ්කරම් කළා අසුරුකම් කළා ඒ විදිහට එක්ක හිතන්නකෝ නැත්තම් මේ විදිහෙන් නැලුණා මේ විදිහට තනසනා මේ විදිහට ආස්වාද කළා කියලා ඒ පැත්තටත් අතීතය අල්ලන්නේ හොඳ පැත්තට ඒ කියන්නේ දුක මේ අලෝභයේ පැත්තටත් පුළුවන් දේශේ පැත්තටත් පුළුවන් වෙනත් ඕන ආකාරකින් පුළුවන් අනාගතයත් කොහොමයි අල්ලනවා වර්තමානයේවත් අල්ලනවා අන්තිමට එතකොට මොලේ දේවල් මගේ රට කියලා අල්ලයි, ජාතිය කියලා අල්ලයි, භාෂාව කියලා අල්ලයි. ඒක නිකන් කරන්න පුළුවන්. ඕනෑම දෙයක් ඉතින් අල්ලන්න පුළුවන් නොදැක්කම තියෙන්නේ ලංකාවතුරටද අවිද්‍යාව මුල් බැසක තියෙන්නේ කොයිතරම් යකටද ගැඹුරටද ඒ තරම් දරටම මුල් බැසගෙන අල්ලගෙන සංග්‍රහණ ගලවන්නට බැරි වෙන විදිහටම ඊට පස්සේ ලෝක සත්‍යයටත් ඒ අල්ලා ගැනීම උගන්වනවා නොය විදියට ක්‍රියාදාමයක් සිදු වෙනවා. සිදු වෙන්න පුළුවන්. මේක මේ සත්‍යය නිසා Taman තේරුම් ගන්න මනසින් නොයෙක් දේවල් අරමුණු වෙලා මම කොයි ආකාරයෙන් කාන්ත වාචික මානසිකාදාමය සිදු කරමින් කර්ම බව රැස් කරගන්නේ මේ සංස්කාර ගමන දිග්ගස්සගත පද කියමු කාරණා. මේ ඉන්ද්‍රිය හැයත් අපි කියන්නේ මේකේ ගැඹුරින් කතා කරන්නේ තා සරල වශයෙන් මේ උපතෝන් දෙන විදිහට මේ කාරණා ඉදිරිපත් කරේ නැහැ කන්න ආශය දිව ශරීරයේ මනස ඉන්ද්‍රිය හයයි මේ ඉන්ද්‍රිය හය ධර්මයන් වන්නේ පිළිවෙලින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ ඇහැට රූප කන්න ශබ්ද ආදී අරමුණු හමුනාට පසුව ඒ තුලින් සමාගයේ සිටේ ඇතිවන ක්‍රියාදාමයේ කෙලෙසින් ක්‍රියාත්මක වෙනවාද ඒකම එසේ මේ මනසේ ක්‍රියාදාමය නිසා කුයි ආකාර ආකාරයෙන් නම් මේ සංසාර ගමන දිග්ගැස්සෙනවද කියන කාරණාව තේරුම් ගන්නට සුදුසුන ආකාරයෙන් තමයි මේ දේශනාව පිළිපැති. ධර්මද්දරට හරි දුක්ඛ සමුදය සත්‍ය මෙහිමයි කියලාන්වක වන්නේ කියලා අවබෝධයවත් ඇති වුණා. ඒ අවබෝධය ප්‍රඥාවෙන් නැති කරන්නේ ඇතිවන්නේ අවබෝධය කියන්නේ ප්‍රඥාව පහළන්නේ ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ අවබෝධයෙන් මේවා කොහොමද නිවන් ලබන්නේ නැහැ කියනවා. ඒකවත් යන්තම් ඇති මොකද මේ සම්දුක්ඛ සමුදය ඥානම් මේක මොනකමක් අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. දුක්ඛ දන්නේ නැහැ, දුක්ඛ සමුදය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ නැහැ අවිද්‍යාව. මෝඩකම. මේ මෝඩකම නිසා ඉතින් සත්‍යකම මාර්ගය දන්නේ නැහැ. මාර්ග සංකේත දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය. මේක තමයි නිවන් යන දෙන නිර්මාර්ගය කියලා දන්නේ නැහැ. ඒකෙන් සැපෙන්නම දුස්සී යනවා දුක්ඛ සත්‍ය නන්නේ නිසාම දුක්ඛ සත්‍යම ආසාද කරනවා දුක්ඛ සත්‍යම ප්‍රාර්ථනා කරනවා සමුදය සත්‍ය නම් දගන්නාකම නිසා සමුදය සත්‍යමයි වඩන්නේ ඒකෙන් නිරෝධ සත්‍ය කියන එක ඒගොල්ලන්ගේ අහලකින්වත් කිච්චෙන්නවත් නැති ධර්මයක් මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් නැතිකමද තමයි අවිද්‍යාව කියන්නේ මොඩකම කියන්නේ එතකොට මේ අවිද්‍යාවේ අවිද්‍යාව සත්‍යයේ හේතු වෙන නිසා තමයි මේ විදිහට ඇහැකනාසේ දේ ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් තුළින් රූප ආදී අරමුණු හමුනාට පස්සේ විවිධ කර්ම සංස්කාර ගණිතලා සංස්කාරයේ දිග්ගැසි දිග්ගැසි දිග්ගැසි යන්නේ. මේක තේරුම් ගන්න බලන්න. මේක තේරුම් ගත්තොත් එහෙම Tamanට තේරෙන්නට ඕන මේක වෙනම නතර කරන්නේ කොහොමද? බුදුහාමුදුරන්ගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවයි කියන්නේ. පාරායනවා දෙකියන ගාතාවක් මම කියන්නේ. සමන්ති සම්පදේශෝ සෝතානං කිනිවාරණං සෝතානං සංවණං භූහි තේන සෝතාව පිටිනේ. බුදුරජාණන් වහන්සේ හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා. සමන්ති සම්පදේශෝ හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන යනවා. සමන්ති සම්පදේශෝතා කියන එකේ තේරුම ඒකයි. සෝතානං සින්නුවාන මේ ගංගල ප්‍රවාහයන් ආවරණය කරන්නේ නතර කරන්නේ කොහොමද? සෝතාන සංවරම් බෝධි සෝතේ මේ ගංගල ජල ප්‍රවාහයන්ගේ සංවරය මට කියන්නේ කීන සෝතා පිටියේ උමකින්නම් මේ ජල ප්‍රවාහයන් දියලවා හරින්නට පුළුවන්. ඒකයි ඒ ගාථාවේ සරල සිංහල අදහස. ඥානිසෝසාන ලෝකස්මී සති තේසං නිවාරණ සෝතාන සම්මලම් භූමි පඤ්ඤායති පිටියේ බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුරේ මේ ලෝකේ යම්තාක් මේ ජල ප්‍රවාහයන් තියෙනවා නම් ඥානිසෝසාන ලෝකස්මී සති තේසං නිවාරණ ඒවා ආවරණය කරගන්නට පුළුවන් වන්නේ සම්මා සතිය මොනවද මේ ජල ප්‍රවාහයන් කියන්නේ ඈත රූප දක්ෂ රූපේ සමන්ති ආස්කාන්ත සංගන්ධ සම්මදාන ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඇහැට රූපේ දැක්කාට පස්සේ මේ රූප අරගෙන විවිධාකාර සිතිවිද ධර්මයන් මම කලින් කියන විදිහට බලන්නට පටන් ගන්නවා. කනට ශබ්ද හැදුණාට පස්සේ අර ගමනක වතුර ගලනවා වගේ ජල ප්‍රවාහයක් ගලාගෙන යනවා වගේ තමයි සිතේ ධාරාවන් ගලාගෙන යන්නේ. මම හිතන්න පුළුවන් මොනවද විනාඩි දෙක තුනක් සිතුවිලි ගැටලුව කියලා. විනාඩි හතරක් පාන්නේ ඔක මහ දෙයක්. විනාඩි දෙකකට කලින් සිතුවිලි පරම්පරාවේ සංඛ්‍යාව මෙතකයි කියලා සීමා කරන්න බැහැ අසංකේයය අපමේ වෙන්නේ. ඒක තරම් වේගෙන් සිතුවිලි ඇති ඇති නැති නැති යනවා. සාමාන්‍ය මනසකට සමාධිය නැති ප්‍රඥාව නැති මනසකට මේක තේරුම් ගන්න බැහැ. ඒක නිසා මේක චාන්ස් දෙයක් කියලා කල්පනා කරන නමුත් මේවා ජල ප්‍රවාහයන් වගේ තමයි කරන්නේ. එහේ කරනාසේ දිවසාරයේ මනස මේ ඉන්දියන් තුළින් රූපාදී අරමුණ මොනවා පසු විවිධ සංස්කාර ධර්ම මේ ආකාරයෙන් ගලාගෙන ගලාගෙන නම් මේක නවත්තන්නේ එකතනින්ද සත්‍යීතේ සම්නිවාදනම් සීයෙන්. ඒක නිසා ජීඳා ජීවිතයේ මේ ආකාරයෙන් මේ කරුණ එකතු කරගන්න. මොකද්ද? එහේ රූපයක් දැක්කාට පස්සේ දකින්න දකින්න දකින්න දකින්න කියලා ඉතින්ලා දීදී සීකර මෙච්චරයි. ලස්සනටම පේනකොට ලස්සන ගෑනුගෙන දැක්කම ආසාවයි. දකින්න දකින්න දකින්න දකින්න මේ මොනවද? නැත්තම් ලස්සන කාරකට අනේ මට මේ වගේ කාලයක් ගන්න තියෙනවා මොකද මුචින් අවිද්‍යාවයි දැඩි ලෝකේ ඔක්කොම ඇතුළේ ඔක්කොම විතර කැකේනවා කියලා මට ගොහරකට වගේ පාසිත මඩ කරගන්නවා ඉතින් එහෙම කියනකොටම ඒක ලෝකේ ලෝකේ ලෝකේ ලෝකේ ලෝකේ එන සත්‍ය දේශන නිවන සත්‍ය තුළින් ඒක ආවරණය කරගන්න. ඒ කියන්නේ ඒක දිගින් දිගට ගණනට නවත්තන්න. නැත්නම් හැද රූප දැක්කට පස්සේ සලාගිතක් ආවා කියන්නේ. යම් කිසි කෙනෙක් තරහකාරී හරි වෛරකාරී හරි මොකක් හරි කවුරු හරි ජීවත් වෙනා හරි දැකලා හරි එතකොටම තරහසිලා තරහසිලා තරහසිලා තරහසිලා කියලා ඉදිරියට ජීවිතේම භාවනා නෙවෙයි. ඉදිරියට ජීවිතයට එකතු කරගන්න ධර්මම කියන්නේ. එතකොට මේක ජීවිතේ දෙක තුන ගත්තාම අපේ හිත පිළිසඳ තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ එක විනාඩි 5 10ක් විනාඩි නැත්තම් පැය කාලක් භාගයක් එක තැනක වාඩිලා හිත තියාගෙන ඒ නිසා දේශෝපත් එක්ක ආගෙන මොනවා හරි කියනවා භාවනා කරනවා යන ඒවා දෙන්නේ. අර සිත පිළිසුදු පිළිසුදු පිළිසුදු තබාගන්නේ. පුළුවන් තරම් දුරට සිත තුළ ඇති වෙන කෙලෙස් ධර්මයන් අයින් කරමින් සිත පිළිසුදු භාවයෙන් යුතුව කටයුතු කරන කෙනාට ප්‍රහස්යෙන් නිවන්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේ ධර්මයේ ජීවිතයට එකතු කරගත යුතු එකක් සාන්තික ධර්මයක්. මේ කියන්නේ මේ ජීවිතයේ ගත කියන ධර්මයක්. එහෙම අත්දකින්නට පුළුවන් නම් මේ විදිහට කටයුතු කළොත් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මේක තුළින් සංසාර ගමන දිග්ගැස්සන එක මට අඩු කරගන්නට පුළුවන් නේද කියලා. සත්‍යයේ තුන නිවාරණය. ඒකයි බුදුහාමුදුරන්ගේ වචන. සතිය තුනෙන් මේක නිවාරණය කරනවා. මම අර කලින් කිව්වා. හැට රූපයක් දැකලා පොඩි තරම් විදියට මම ආශා කළා, අභිනන්දනය කළා, සතු වේලා සතු වුණාද, මේකට කායික මානසික මානසික ක්‍රියා කළාද, කොයි කොයි විදියට කටයුතු කරලා මේ සංසාර දුක් අපි දිගින් දිගට දෙදින්නට කටයුතු සාර්ථකව ගත්තද කියලා. ඒක සිහි කරලා ඊළඟට ඒකම සිහි කරන්නේ අන්නේ ඉදා මම මේක සතියෙන් සිහි කළා දකින් දකින් දකින් කියලා නැවැත්වුවා. නැත්නම් රාගයක් කරනවා රාගයක් රාගයක් රාගයක් කියලා එතන මේක නැවැත්වුවා. නැත්නම් ද්වේෂයක් කරනවා ද්වේෂයක් ද්වේෂයක් ද්වේෂයක් කියලා සංකල්පයක් ගත්තාම නැත්නම් ඊශ්‍රාවක මිනිස්යාවක් ඊශ්‍රාවක් කියලා එහෙම මේක නතර කරගත්තා නම් අර ඇති වෙන්නට තිබූ උපාදාන කර්ම භව ආදී සංස්කාර ධර්ම ජනිත වීම එතනම කපා හරින්නට පුළුවන්කම තිබුණා නේද කියන එක සමම අවබෝධ කරගන්නට ඕන. ඉතින් මේව අවබෝධ කරගත්තාට පස්සේ ඉඳා ජීවිතේට මේක එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහේ කනනාසේ දිය ශරීරේ මන සම්වර කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේක නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් මූලික වශයෙන් ඇති කරගත යුතු කාරණාවක්. සංවර වන්නට ඕන. නිකන් භාවනා කරනවා කියලා විනාඩි 5 10ක් නැත්නම් මොකද පොත දවස් දෙක තුනක් හරි භාවනා කරනවා වාද නෙවෙයි. එදිනදා ජීවිතයේදී මේ සංවර භාවය ඇති කරගත්තොත් මේ අයතම සැනසෙන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අනේ ඉස්සර මගේ සිත මෙහෙමයි රාගයෙන් කැකේරිච්ච කැලී පිටින දේශයෙන් දිනගෙන ජීවනා ඉස්සාවෙන් පිටින දෝබේ ඇතිලා මේ විදිහට නෑවන දැන් නම් මගේ සිත දැන් හරි සාන්තව මැදහත් තබාගෙන ඉන්න පුළුවන් වන්නේ කියන කාරණාව මේ අයතම කියන්නට පුළුවන් මේ හරියට ප්‍රායෝගික වශයෙන් කරනවා. ඒක නිසා ඉදිරියදා ජීවිතයේදී මේ ආකාරයෙන් අර ඇති වෙන ඇති වෙන කියන්නේ සංස්කාර ධර්ම කප කප හරින්නට පොඩි වෙනවා. අනුමැතිය දේවල් කියන්නේ සමාන්ත දැන් ජීවිතය රාගසිතිවිලි නැතුව ජීවත් වෙන්න බෑ කියලා අපි හිතමු. ඒක මෙන්තුනත් අනවශ්‍ය ඒවා තියෙනවා අනන්තව. සමන්ට අවශ්‍ය නැති යෝග්‍ය නැති නිසදුසු රාගසිතිවිලි අනන්තව ඔක්කොම කතා කරනවා. දේශසිතිවිලි එකක්වත් නැහැ. මේකයි කියලා ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුටවත් අවශ්‍ය දේවල් නෙවෙයි. ඒවා හැම වෙලාවෙම කපා හරින්න බලන්න. මෙහෙම බලනකොට තමන්ටම පුළුවන්කමක් ලැබෙනවා සැනසීම ලබන්නට. සාන්තියක් ඒකෙන්ම තමන්ගේ සිතේ යම්කිසි ආධ්‍යාත්මික ගුණයක් දිනු වෙච්ච ආකාරයේ මේ අනුව පිළිපැද්දක් අත්දකින්නට පුළුවන්. මම මේ ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නකොට කිව්වා මේකෙන් නාල අනිත් කෙනෙක් පිට කරන මේකෙන් ඇති වෙන්නේ මේක හිතේ ධාරණය කරගන්න ඉගෙන පිළිපදින්න ජීවිතේ ඒක එකතු කරගන්න තියෙනවා. එකතු කරගත්තේ නැත්නම් මේ ධර්ම කොටස ලැබුවත් අපරාධ කාලයේ මිදන් කියනවා. කොයි සුළු කුසලයක් ඇදී ඒක නෙවෙයි. කුසල වෙනස් සංසාරෙ දිග්ගැස්සන. අපි ධර්ම කියන්නේ සංසාරයේ දිග්ගස්සනන් දෙන්නේ නිවන් යනද නිවන් යනට නම් මේ ආකාරයෙන් විදිහට ජීවිතයේ ටිකක් දුරට හරි පිළිසිදුව සබා ගන්නට පුළුවන් විදිහට අසුරවන්න පුරුදුවන්න පුළුවන්. එහෙම කිරීම තුළින් පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා. මේ සංසාර දුක නිදාගන්න. එතකොට මේ දක්වා තිබු කරුණ වල පිටිසාරාංශය කියලා මේ පිටිදේශනාවක් නම් මොකද කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද අපි කියන්නේ නිවන් යාමට බලාපොරොත්තු වන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේම ගමන් කළ යුතුයි ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ජීවිතයේ එකතු කර යුතු අංග ශක්තිය. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන් සම්මා ආජීව ආදී. ඊට අමතරව සතියෙන් සම්මා සතියත් විනාඩි 15ක් පස්සක්වත් ටික ටික හරි කාලය වැඩි කරගන්නේ මේක එකතු කරගන්න තියෙනවා. මෙහෙම කරාට නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්න නම් සමාධිමත් සිතක් තියෙන්න ඕනේ. ඒ සමාධිමත් සිතෙන් තමයි ඇත්ත ඇති සිතෙන් දකින්නේ කියන එක කිව්වා. ඒකෝට සමාධියෙන් ඇත්ත ඇතිෙන් දකිනකොට අපි මේක බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවකදී කියන ප්‍රාණවත් පංචස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය. මේදී අපි කියන්නේ පංචස්කන්ධයේ සමුදේවත් නෙවෙයි පංචස්කන්ධයන්ගේ නිරෝධයවත් නෙවෙයි කායමහිදී අපි ප්‍රකාශ කරේ දුක්ඛ සමුදය සත්‍ය කොහොමද ඉදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. මෙන්න මේක ඇහැට රූප කන්ද ශබ්ද ආදී වශයෙන් හමු කරුණු හමු වුණාට පස්සේ ඒක සිදුවන ආකාරය කියනවා. එතකොට මේක නවත්තගත්තානම් එහෙම දුක්ඛ සමුදය සත්‍ය නැතුණානම් ඒ දුක්ඛ සමුදය සත්‍ය තුනේ දිග්ගැසීමේ තියෙන සංසාර ගමන නවත්තන්න පුළුවන්. ඒක නිසා ඒක නවත්ත ගන්න පුළුවන් සත්‍යයේ සංනිවාරණ සත්‍ය ඒක ආර සත්‍ය විගැනීම නිවාරණය කරනවා ආවරණය කරනවා නවත්තනවා අනිකටම අඩු කරනවා. ඒ විදිහට කටයුතු කරන්න කියන එකයි කියන්නේ. ඉතින් අපි කියවා සමාධිය නැත්නම් යථාභූත ඥානයක් ඇති වෙන්නේ නැහැ කියලා. සමාධියට ඉදින්දා ජීවිතයේදී මෙහෙම කටයුතු කිරීම නිසා සිතේ පිරිසිදු භාවයක් ඇති වෙනවා නම් සිතට රාග ද්වේෂ ආදී කෙලෙස් ධර්ම ප්‍රබෝධයට අඩු කරගෙන සිත පිරිසිදු තබා ගන්නට පුළුවන් ශක්තියක් තමයි තියෙනවා. සමාධිය දිනු කර ගැනීම පහසු කාර්යයක්. ඒ සඳහා ආනාපාන සති භාවනාව හෝ කවර තමන්ට පොදු භාවනාවක් හෝ මේ ඉස්සෙල්ලා මේ හැටි කියපු විදිහට භාවනා කරනවා. කර්මස්ථානයේ ඉදිරියදී මොකක් කරන්න සිත සමාධිමත් වේ. පහකට සිතනවාන් මාත් ළඟට හැකියාවදී එසේ ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළ මේ අයගේ සම්මා සමාධිය දියුණු වේවා ඒ තුනේ සම්මාදිට තවතවත් දියුණු කර ගැනීමට හැකියාව ලැබේවා සම්මා දිට්ඨිය තුළින් දැකිය යුතු මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යදී දර්ශනයන් අවබෝධ කරගෙන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ලෝකෝදේ සාතප්‍රාර්ථක ධර්මයන්ගේ අවබෝධය අධ්‍යක්ෂණය තුළින් මේ අයට නිවන සැනසීමට වාසනාව සම්පූර්ණ වේවා කියලා ආශිර්වාද කරලා අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නේ කරනවා. හොඳයි දෙවියන් පින් දෙනවා ආකාශසන්තහන කියන පාඩේ ගැන ආකාශසන්තහන මොම්මත්තා දේවානාගාම හින්දිකා පුඤ්ඤන්තං මොදිතා චරණ සම්පදාතන ආකාශත්තාජ බුම්මච්චන දීවානාගා මහින්දිකා පුඤ්ඤං සුන්දරකන්ද දේශනා ආකාශත්තාජ බුම්මච්චන දීවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මෝදිතා ජාන්දක්කන් ගොම්ප්‍රාන්ති ප්‍රාර්ථනා කන්නා පුඤ්ඤ කම්මේන මාමේ මාල් සමාදමෝ සතං සමාදමෝ සෝයාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං අසවක්ඛදවාන් මේක කියනවා සර්ව සත්‍යයෙන් දිනවන ප්‍රසස්තන කරුණ අපට සත්‍යයෙන් වන්දන සිංගම් මේක සාදී වර්තමානයේ වා විමානදෙන සෝවිස් සීලිස්සේ නිච්ඡං අධාපඨානම චක්කාරෝ ධම්මා වද්දන්ති යවන්නං සම්මා ආරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පත්තේ නියමිත අතෝ නිබ්බාන සම්පත්තේ